ජනමාධ්‍ය මාත්‍යංශයේ ගරු ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන ආයතනයේ සේවය කරන හැම දෙනාම සහභාගී කරවගෙන 25 වෙනි වරටත් මේ අමාත්‍යංශයේ මෙබඳු ධර්මදේශනාවක් පොහොය නිමිති කොටගෙන සිද්ධ කිරීම අපි විශේෂයෙන්ම අගය කොට සලකනවා ඒ මොකද ධර්මය පුහුණු කිරීම අපි පෞද්ගලිකව සිද්ධ කරනවා වගේම ආයතනික වශයෙන් සමාජමය වශයෙන් රටක් වශයෙන් මේ සෑම තැනකම අපිට ඒ ධර්මානුකූලව සිතන්න පතන්න කටයුතු කරන්න පුහුණු වීම වර්තමානයේ එහි අත්‍යවශ්‍ය බව වඩාත්ම මතුවලා පෙනෙන කාලය. ඉතින් පොසොන් පොහොය කියලා කියන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී බෞද්ධයින්ට අනුස්මරණීය දිනයක් වෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය අපට ඊටාම නිවැරදි විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ ධර්මය ලැබුණු දිනය. එතෙන් පටන් ඒ වෙනකොටත් සිංහල ජාතිය ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය කොට්ටාශයක් හැටියට අනිත් බොහෝ ජන කොට්ටාශ වලට වඩා નિවැරදිව හිතන්න, පතන්න, තීරණ ගන්න පුළුවන් මට්ටමේ බොහොම දියුණු මානසික මට්ටමක් ඇතුව හිටපු ජනතාවක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලක්දිවට වැඩම කරන්නේ. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මුලින්ම එමන්දු මේ ධහම අවබෝධ කරගන්නට තරම් තියුණු බවක් තියනවාද කියලා විමසන්නට තමයි දේවානම්පියතස්ස රජුලවන්ගෙන් අඹ පැනය සහ ඥාති පැනය විමසන්නේ. ඉතින් එහිදී දෙන පිළිතුර අපි කොයි කවුරුත් අහලා තියෙනවා ඒකේ වැදගත්ම කාරණය තමයි විශේෂයෙන්ම සමස්තය ගැනත් ඒ සමස්තය ගැන බලනකොට Taman ගැන දැන් සමහර කෙනෙකුට Taman දිහා බලනකොට සමස්තය පේන්නේ නැතු යනවා පුද්ගලිකව තමන්ගේ යහපත અભිවෘද්ධිය ගැන හිතනකොට ආයතනේ පේන්නෙත් නැහැ රට පේන්නෙත් නැහැ සමාජය පේන්නෙත් නැහැ ශාසනය පේන්නෙත් නැහැ සමහරුන්ට ආයතනය ගැන රට ගැන සමාජය ගැන ශාසනය ගැන හිතනකොට තමන්ව ගිලිහෙනවා තමන්ව පේන්නේ නැතු යනවා ඉතින් එහෙම වුණොත් මේ ප්‍රතිපදාව සමබරව පවත්වන්නට බැරි අපට තමන් ගැන සිහිපත් වෙනකොට සමස්තය සිහි වෙන්නටත් ඕනේ. සමස්තයේ එක පුරුකක් හැටියටයි Taman කටයුතු කරන්නේ. ඒ සමස්ත ජාලයේ එක නියෝජනයක් තමයි Taman විසින් කරන්නේ. ඒ වගේම අපිට සමස්තය දිහා බලනකොට ඒකේ Taman පෙනෙන්නටත් ඕනේ. Taman දිහා බලනකොට ඒකත් එක්ක බැඳී පවතින සමස්තය පෙනෙන්නත් ඕනේ. මේ දෙපසම අපිට සමබරව දකින්න පුළුවන් නම් තමයි ඒ තැනත්තා විචක්කු ඇස් දෙකක් ඇති කෙනෙක් හැටියට ධර්මයේ හඳුන්වනවා. ඉතින් සමාජයේ අපට හුඟක් වෙලාවට පෙනෙනවා හැම දෙයකදීම ධර්මය අසුරු කරන්නට ගියා වුණත් අවශේෂ කටයුතු වලදී වුණත් එහෙම හුඟක් වෙලාවට එක පැත්තකට තමයි අවධානය යොමු වෙන්නේ. මෙලව ගැන හිතනකොට පරලව අමතක වෙනවා. පරලව ගැන හිතනකොට මෙලව අමතක. නිවන ගැන හිතනකොට පැවැත්ම අමතක වෙනවා. පැවැත්ම ගැන හිතනකොට නිවනක් කියලා එහෙම සංඥාවක්වත් නැහැ. මේ විදිහට අසමතුලිත ගතියක් හුඟක් වෙලාවට මේ පතඥන මනසෙහි පවතිනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම පරීක්ෂා කරලා බලන්නේ මේ සිංහලයින්ට පුළුවන්කම තියනවාද? එහෙම දෙපස්සම සමබරව දකින්නට පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට ඒ කාරණේ තමයි අඹ පැනෙන් සහ ඥාති පැනෙන් මුලින්ම මතු කරගන්න. ඉතින් ඒ වෙනකොට හොඳ බුද්ධිමත්ව හිතන්නට පුළුවන්, සමබරව හිතන්නට පුළුවන්, සමබර චින්තනයක් තියෙන, මධ්‍යස්ත චින්තනයක් තියෙන ජන කොටාශයක් කියන බව හඳුනාගත්තට පස්සේ තමයි විචාර පූර්වකව යමක් තේරුම් ගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කොටගෙන ප්‍රත්නත්‍රය හඳුනා ගැනීම පිළිබඳව හත්ති පදෝපම උපමාව හත්ති පද උපමාව දේශනා කරමින් චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරා. ඉතින් එතෙන් පටන් සිංහලයින්ට බුදුදහමේ ආభాෂයත් ඇතිව සිංහල බෞද්ධ සංස්කෘතිය නමින් අපට සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් වුණා. සංස්කෘතිය කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාශයක හැසිරීම රටාව. ඒක යහපත් හෝ අයහපත් කියලා අපිට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒ ජන කොටාසවල හැසිරීම් රටාව තමයි සංස්කෘතිය කියන්නේ. එතකොට යම් යම් මිනුම් අනුව මැනලා බලනකොට ඒ ඒ සංස්කෘතීන් වල හොඳ නරක ගති ලක්ෂණ තියෙන්නට පුළුවන්. එතකොට සිංහලයින්ටත් එහෙම සංස්කෘතියක් තිබුණා. එයට බුදුදහම පැමුණුනාට පස්සේ අපට හොඳ මිනුම් දණ්ඩක් ලැබුණා. හොඳ මිම්මක් ලැබුණා. කොහොමද අපේ පැවැත්ම අපේ හැසිරීම අපි මොන සාධක වලට අනුවද මැන බලන්නට නැත්. එතකොට අපේ හැසිරීම වඩා උසස් වෙන්නේ වඩා අර්ථ සම්පන්න වෙන්නේ මොන සාධකයේ මතද? අන්න ඒ හොඳ මින්මක් අපට ලැබුණා බුදුදහමත් එක්කලා. ඉතින් එතෙන් පටන් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයේ අනභිභවනීය සංස්කෘතියක් හැටියට පූජනීය මට්ටමට මේ සංස්කෘතිය ගොඩනගන්නට සියලු දෙනාගේ සම්භාවනාවට ගෞරවයට පාත්‍ර වෙන ඒ වගේම සියලු දෙනාගේ ඇගයීමට ලක් වෙන උසස් ගුණාංග වලින් යුක්ත සංස්කෘතියක් හැටියට මේ සංස්කෘතිය නිර්මාණය වෙන්නේ බුදුදහම ආభాෂය ලැබුණු තැන ඉඳලා. ඉතින් ඒ දිනය තමයි පොසොන් පොහොය නිමිති කොටගෙන සිංහල බෞද්ධයන් හැටියට අපි විශේෂයෙන් අනුස්මරණය කරන්නේ ඒ නිසා මේ දිනේ නිමිති කොටගෙන අපට ආපහු හැරිලා බලන්නට සුදුසුයි අපේ සංස්කෘතිය කෙබඳු මිනුම් දඬු මතද පවතින්නේ කියන කාරණේ. අන්න ඒ සඳහා යෝග්‍ය ගාථා ධර්මයක් තමයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම ධම්මපදයේ සහස්ස වර්ගයේහි දැක්වෙන ගාතාවක් මේ ගාතාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා යම්කිසි කෙනෙකුට අවුරුදු 100ක් වැනි දීර්ඝ ආයු කාලයක් වින්දනය කරන්න පුළුවන් නම් අපි කවුරුත් සලකනවා ඒක බොහොම භාග්යක් හැටියට නිරෝගීව දීර්ඝායුෂක් විඳින්න පුළුවන් නම් ඒක මිනිස්සෙකුට ලැබෙන ලොකු භාග්යක් බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනවා නමුත් මේ ගාථාවෙන් තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා මිනිස්සෙක් හැටියට දිගු කලක් ජීවත් වෙච්ච පමණින් ඒ තනත්තාගේ මනුෂ්‍ය ජීවිතය අගය කරන්න යෝග්‍ය මිනුම් දණ්ඩක් නෙමෙයි ඒක. කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක කොච්චර නිරෝගීව ඉන්නවද කියන එක ඒක Tamanට ලැබෙන එක්තරා වරප්‍රසාදයක් තමයි භාග්යක් තමයි. නමුත් ඒකෙන් පුළුවන් කමක් නැහැ මනුෂ්‍ය ජීවිතයක අගය තීරණය කරන්න. එතකොට මෙතන ඊටාම වටිනා කරුණකට අපේ අවධානය යොමු කරන්නේ මොකද සමාජයේ එක් එක් මිනුම් දඬු තියෙනවානේ මිනිස්සු මනින්න දැනුගත්කමින් හැකියාවෙන් නිලයෙන් තනතුරු වලින් බල පුළුවන්කාරකම් වලින් මිල මුදල් වලින් නිරෝගීකමින් දීර්ඝාසයෙන් කුලයෙන් හැඩයෙන් රූපයෙන් නොඑක් දේවල් තියෙනවා එතකොට ඒව නොයඳගත් කියනවා නෙමෙයි. ඒ හැම එකම යම් වටිනාකමක් තියෙන්නට පුළුවන්. නමුත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන යමක වැදගත්කම යමක අර්ථය කොහොමද තීරණය කරන්නේ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් මේ කතා කරන මයික් එක ගත්තහම දැන් මේක අපි හිතමු රත්තරණින් හදනවා. මේ මයික් එක රත්තරණින් හැදුවයි කියලා මයික් එකක් හැටියට අර්ථවත් වෙන්නේ නැහැ. තරංග වල ද්‍රව්‍යමය වටිනාකමක් එතකොට ඒකට ආරෝපණය වෙනවා. හැබැයි මයික් එකක් හැටියට මේක වටින්නේ කතා කළාම පැහැදිලිව ඒ හඬ ග්‍රහණය කරගෙන අවශ්‍ය උපකරණයෙන් නිකුත් කරන්නට කොයිතරම් මේ උපකරණය සංවේදීද කොයිතරම් පැහැදිලිද ඒ අදාළ කාර්ය කොච්චර දුරට කෙරෙනවද ඒක තමයි මයික් එකේ අර්ථය එතකොට අපි මේක රත්තරන්ින් හැදුවයි කියලා එය අර්ථවත් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි වටිනාකමක් එකතු වෙනවා. ඒක රිදියෙන් හැදුවයි කියලා වටිනාකමක් එකතු වෙනවා. නමුත් එහි ප්‍රධාන අර්ථයට සහයක් ලැබෙන්නේ නැහැ. ඒකට අපි හිතමු ඒක හැඩකලයි කියලා, විචිත්‍ර කලයි කියලා, චිත්‍රන්දයි කියලා, මල්කම් ලියකම් කලයි කියලා, ඒක නොඑක් විදිහෙන් සැරසුවයි කියලා, වර්ණවත් කලයි කියලා, සුගන්ධවත් කලයි කියලා ඒකේ මූලික අර්ථය මත වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ ඒක රත්තරන් වලින්ද රිදී වලින්ද යකඩ වලින්ද ප්ලාස්ටික් වලින්ද කියන එක නෙමෙයි ඒකෙන් කෙරෙන්න ඕන ප්‍රධාන කාර්ය කරනවා නම් එතන තමයි එහි පරමාර්ථය. අන්න ඒ වගේ තමයි මිනිස්සෙක් හැටියට ගත්තහම ඒ මිනිස්යාට කොච්චර දැනුගත්කම් තියද හැකියාවන් තියද බලපුලුවන්කාරකම් තියද මොන විදිහේ තනතුරක්ද දරන්නේ ඒ වගේම සුවසේ ජීවත් වෙනවද නිරෝගීව ඉන්නවද දිගු කලක් ජීවත් වෙනවද මිල මුදල් තියනවද හොඳ ඥාති පිරිසක් ඉන්නවද හොඳ පවුල් පසුබිමක් තියනවද රූප සම්පත්තිය කොහොමද ඒ හැම දෙයක්ම සමාජයේ ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන සාධක හැබැයි මනුෂ්‍යත්වය අර්ථවත් වෙන්නේ ඒකකින්වත් නෙමේ කුමකින්ද මනුෂ්‍ය මේ මේ ජීවිතය හඳුන්වන්නෙම මනුස්ස කියලා. ඇයිද? ඒක තමයි පරමාර්ථය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිගු කලක් ජීවත් මත මනුෂ්‍ය ජීවිතයක අර්ථය තීරණය වෙන්නේ නැහැ. මනස කොයිතරම් උසස් වෙනවද? මනස කොයිතරම් ශක්තිමත් වෙනවද? මනස කොයිතරම් තීව්‍ර වෙනවද? ඒ ප්‍රමාණයත් එක්කයි අපේ ජීවිතයකට අර්ථයක් එකතු වෙන්නේ. මෙන්න මේ මින්ම මේ මිනුම් දන්න පාදක කොටගෙන තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට දහම ලැබිච්ච තැන් පටන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැග සංස්කෘතිය කියන එක කලින් කලට වෙනස් වෙනවා. ඒක අපට නිශ්චිත රාමුවක හැමදාම තියාගන්න බෑ. ඒක ඒ ඒ කාලෙට පැමිණෙන අවශ්‍යතා ඒ වගේම ජන කණ්ඩායම්වල සිතුම් පැතුම් ආකල්ප මේවත් එක්කලා විවිධ වෙනස්කම් වලට භාජන වෙනවා. අපි හිතනවා නම් සංස්කෘතිය හැමදාම එකම විදිහට තියෙන්න ඕන කියලා. එහෙම කරන්න බෑ. ඒක යහවත් කාලීන වෙනවා. ඒක නැවත නැවත අලුත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක වරදක් නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕන ඒ අලුත් කරන්නේ වෙනස් කරන්නේ කවර පදනමක් මතද? ඒකයි වැදගත් දෙයක් වෙනස් වරදක් නෙමෙයි. වෙනස් කිරීම වරදකුත් නෙමෙයි. ඒ වෙනස් වෙන්නේ වෙනස් කරන්නේ කවර පදනමක් මතද? කවර මිම්මක් මතද? මොකක්ද ඒක මනින මිම්ම? අන්න ඒකට පැහැදිලි මිනුම් දණ්ඩක් තියනවා නම් පැහැදිලි දැක්මක් පරමාර්ථයක් ඇතුව නම් අපි වෙනස් කරන්නේ සියලු කල්හිම ඒ වෙනස්කම් අපට අගය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ සංස්කෘතිය වුණත් වෙනස් වීම වරදක් නෙමෙයි කලින් කලට. නමුත් අපි මතක තියාගන්න ඕනේ එහෙම වෙනස් කරනවා නම් වෙනස් වෙනවා නම් අපේ මිම්ම මොකක්ද? ඒ මිම්ම තමයි manussත්වය. මේ manussත්වය ගිලිහෙන විදිහට, manussත්වය කෙලසෙන විදිහට, manussත්වය යටපත් වෙන විදිහට, manussත්වයට නිගරු වෙන හැටියට අපේ වෙනස්කම් හෝ සංවර්ධනයන් හෝ සිද්ධ වෙනවා නම් එතන අවසානයේ අපිට බෞද්ධ සංස්කෘතියක් ඉතිරි වෙන්නේ නැහැ. අපිට අගය කරන්නට, ගරු කරන්නට දෙයක් අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට අවධාරණය කරනවා ජීවිතයක් පිළිබඳව මන බලනකොට ප්‍රධානම කාරණය තමයි මනුස්ස මනස කොයිතරම් උසස්ද. ඒ නිසා තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් මේ ධහම නොදක ඊට වඩා වටිනවා එක දවසක් හරි ධර්මය දකිමින් ජීවත් වෙන්නට පුළුවන්. මොකද්ද ධර්මය දකිනවා කියලා කියන්නේ? ධර්මය දකිනවා කියලා කියන්නේ ධර්මය දන්නවා කියන එකම නෙමෙයි. අපිට දේවල් දැනගන්න පුළුවන්. දැනගන්නවා කියලා කියන්නේ සුතමය ඥානය. අහලා කියවලා අපි අලුත් දැනුමක් එකතු කරගන්න. අපිට දැනුම වැඩි වෙනකොට එතනත්ත උගතෙක් වෙනවා. ඒ වගේම ඒ දැනුම අනිත් අයට නිවැරදිව sannivedanaya කරන්න පුළුවන් නම් ඒ තනත්තා ගුරුවරයෙක් වෙනවා ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වෙනවා ඒ සුතමය ඥානයත් එක්කලා ඊට පස්සේ අපි දෙවනි පියවරටත් යන්නට ඕන චින්තාමය ඥාන චින්තාමය ඥානය කියලා කියන්නේ දන්නා දේ ගැඹුරින් සිතා බලන මෙතනදී අපි පරිස්සම් වෙන්නට ඕන සිතා බලනවා කියන එක අපට ඕන ඕන විදිහට හිතුවයි කියලා චින්තාමය ඥානයක් ගොඩ නැගෙන්නේ අපට ඕන ඕන විදිහට හිතන්නට ගියොත් උම්මත්තකයක් තමයි නිර්මාණය. චින්තාමය ඥානය කියලා කියන්නේ අපි යමක් ගැන හිතනවා ඒ අදාළ ශාස්ත්‍රයට අදාළ විෂයට ඊට අදාළ මූලධර්ම වලට අනුව ගැඹුරින් සිතා බලන්නට දක්ෂ ඒ වගේම අපි බටහිර විද්‍යාව ගැන හිතනවා නම් විද්‍යාත්මක මූලධර්ම වලට අනුව හිතනවා. අපි ජ්‍යොතිෂය ගැන හිතනවා නම් ජ්‍යොතිෂයේ මූලික સિદ્ધාන්ත වලට අනුව හිතන්නට. අපි ධර්ම ගැන හිතනවා නම් ධර්මයේ මූලික સિદ્ધාන්ත වලට අනුව හිතන්න. අද වෙලා තියෙන්නේ අද හුඟක් දෙනා වෙන වෙන මානයන්ගෙන් වෙන වෙන දේවල් මනින්නට ගන්නවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේද ඉන්දියාවේද? මේක ඓතිහාසික කාරණයක්. ඒක ධහමට අදාළ කාරණයක් නෙමෙයි. දැන් ඒක ධර්මයෙන් මනින්නට යන. ඒක දැනගත්තොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. ඒක දැනගත්තොත් තමයි රහත් වෙන්න පුළුවන්. ඒක දැනගත්තොත් තමයි නියම බෞද්ධයෙක් ඒක දැන ගැනීම කියන එක ඓතිහාසික කාරණයක්. ඓතිහාසික වශයෙන් අපිට ඒකට සාධක මතු කරගන්න පුළුවන් නම් අපි හැමෝම කැමති බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියන බව පිළිගන්නට. හැබැයි ඒක ධර්ම කාරණයක් නෙමෙයි. ඒක ඉතිහාස කාරණයක්. ඒක ගැන හිතන්න ඕන, කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන සංවාද ගොඩනගන්න ඕන ඓතිහාසික මූලාශ්‍රයන්ට අපි දහම ගැන කතා කරනවා නම් ඒක ඉතිහාසයෙන්වත් විද්‍යාවෙන්වත් ගණිතයෙන්වත් ජ්‍යොතිෂයෙන්වත් ඒක දිහා බලලා හරියන්නේ අපි දහම පිළිබඳව චින්තාමය ඥානයක් ගොඩනගනවා නම් දහමේ මූලික સિદ્ધාන්ත වලට අනුව ඒ පිළිබඳව සිතන්න. මොනවද දහමේ මූලික સિદ્ધාන්ත? පටිච්ච සමුප්පාද, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. එච්චරයි. වෙන මහා ගොඩක් දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේ සමස්ත ධර්මයේ දේශනා කරන්නේ මූලික විශ්ව ධර්ම න්‍යාය මත. විශ්ව ධර්ම න්‍යාය තමයි පටිච්ච සමුප්පන්න. හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්නවා කියන්නේ. ඒක බුදුහාමුදුරුව හදපු දෙයක් නෙමෙයි. ඒක විශ්වයේ කවදත් පවතින දෙයක්. බුදුවරු දේශනා කළත් නොකළත් බුදුවරු පහළ වුණත් නැත්නම් ඒ සනාතන ධර්මය විශ්වය තුල සියලු කල්හි विद्यමානයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොකටද බුදුරු පහළ වෙන්නේ? බුදුරු පහළ වෙන්නේ මේ විශ්ව ධර්මතාවය ගැඹුරින් අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට සමත් කෙනෙක් වෙත්නම් ඒ කවුරු හෝ වේවා ඒ අය හඳුන්වනවා සම්මා සම්බුද්ධ ඒ කෙනා කවුද කියන්නට අපට පුද්ගලයා උපන්නේ කොහෙද නම මොකද්ද ඒක නෙමෙයි වැදගත් වෙන්නේ Taman විසින් උත්සාහ කරලා මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන අනිත් අයට નિවරදිව කියා දෙන්නට සමත් නම් අන්නේ උතුමන් තමයි හඳුන්වන්නේ සම්මා සම්බුද්ධ කියලා. කලින් කලට ඒ බඳු සම්මා සම්බුදුරු ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා අපට කියා දෙනවා ඒ හේතුඵල ධර්ම න්‍යාය තුල අපට සරලව තේරුම් ගන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ කියන්නේ පොල් ගෙඩියක් හිටවපුවහම පොල් ගහක් හැදෙනවා. කොස් ඇටයක් හිටවපුවහම කොස් ගහක් හැදෙනවා. ඒව අපට තේරෙනවා. ගින්දරෙන් පිලිස්සෙනවා. ජලයෙන් සිසිල් වෙනවා. ඒවා අපට තේරෙනවා. මේ බීජ නියාම, ඍතු නියාම ආදී පිළිබඳව අපට භෞතික කාරණා බුදවරු ඕන නැහැ. ඒ අපේ සාමාන්‍ය බුද්ධියට දැනුමට අපට වටහා ගන්න පුළුවන් අත්දැකීම් තුලින්. හැබැයි කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම වගේ ගැඹුරු කාරණා ඒවා සාමාන්‍ය පුද්ගලයාට විෂය වෙන්නේ නැහැ. ඒ තාම ගැඹුරුයි. ඒව අධ්‍යයනය කරන්න දිගු කලක් වෙහෙසෙන්නට ඕන සසරේ. දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒ යථාර්ථය ලොවට දේශනා කළ හැකි කෙනෙක් වෙනවා ඒ සම්මා සම්බුදවරු නමුත් ඒක උන්වහන්සේලාගේ නිර්මාණයක් නෙමේ ලෝකේ පවතින දේ. එනිසා කෙනෙකුට අකමැති නම් බුදුදහම පිළිනොගෙන ඉන්නටත් පුළුවන්. එම පිළිගන්නට ඕන කියලා කියන්නේ හැබැයි අපි තේරුම් ගන්නට ඕන දේ තමයි නොපිළිගත්තයි කියලා ඒ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ කියන එක. පුතේ ගින්දර අල්ලන්න එපා ගින්දරෙන් පිලිස්සෙනවා කියලා අම්මා කිව්වහම වැඩිහිටියා කිව්වහම පොඩි දරුවට ඕන නම් ඒක නොපිලිගෙන ඉන්නට පුළුවන්. ඒක දරුවගේ කාරණයක්. හැබැයි එහෙම නොපිලිගත්තයි කියලා ගින්දර නොපිලිස්සී තියෙන්නේ නැහැ. ඒක ඒක පිලිස්සෙන්නේ අම්මා කිව්ව නිසාත් නෙමෙයි. ඒක පිලිස්සෙන්නේ වැඩිහිටියා කිව්ව නිසාත් නෙමෙයි. ඒක තමයි ගින්නෙහි ස්වභාවය. ඉතින් වැඩිහිටියා ඒක අත්දැකීම් තුලින් පෙන්වා දෙනවා පිළිගන්න කෙනා අනුත් නැතුව ගින්න පරිහරණය කරන්න සමත් වෙනවා. එහෙම නැති අය පොළුස්සගෙන තමයි සමහර වෙලාවට ජීවිතේනොත් සමගන්නේ. ඒ නිසා බුදුදහම අනිවාර්යෙන් පිළිගත යුතුයි කියලා නියමයක් නැහැ. යමෙක් පිළිගන්නවා නම්, ඒ අනුව සිතනවා නම්, කල්පනා කරනවා නම්, තේරුම් ගන්නවා නම් මේ ලෝකයේ දේවල් ක්‍රියාත්මක වෙන රටාව හරියට තේරුම් අරගෙන අනතුරු කරගන්නේ නැතිව Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා සම්මා සම්බුදුවරුන්ගේ ධර්ම පදනම් වෙන්නේ කුමක් මතද? විශ්ව ධර්ම න්‍යාය වූ පටිච්ච සමුප්පාදයේ මත. ඒ විශ්ව ධර්මය තුළ ප්‍රකට වෙන තව ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒවා අපි ආරෝපණය කරන දේවල් නෙමෙයි. එක එකනට පෙනෙන විදිහ නෙමෙයි. දැන් ලස්සන හැඩ ඒවා අපට එක එකනට පෙනෙන හැටි. සැප දුක කියලා අපි සංජානනය කරන දේවල් ඒ අපට දැනෙන හැටි. දැන් එක්කෙනෙක් සැපයි කියපු එක ඒතනත්තාම තව මොහොතක දුකයි කියන්න පුළුවන්. එක්කෙනෙක් දුකයි කියපු එක ඒතනත්තා විසින්න තව මොහොතක සැපයි කියන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මේ ග්‍රීස්ම වේලාවක මේ විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන අපට ඒක සුවයක්. සිරිපාද ගිහින් ගැහි ගැහි ඉන්නකොට ඒ වගේ හුලඟක් හැමුවොත් කොහමද? ඒක අපට පීඩාවක්. ඊළඟට අපි හිතමු Taman කන්නට කැමැතිම මස් මාළු ව්‍යංජනයකට හොද්දට මිරිස් දාලා උයලා තියනවා. එතකොට සෙම සොටු ඇක්කිරෙනවා. ඒත් අපි ඒක රසයි කියලා තමයි අනුභව කරන්නේ. වෙනත් වෙලාවක මිරිස් කරලක් දිවට හැපුණොත් තොලේ ගෑවුණොත් ඉතින් ඊට පස්සේ කට හොදනවා සීනි කනවා ඒක මහා බරපතල පීඩාවක්. එතකොට දැන් අර මස් මාළු වලට දාලා දිවේ තොලේ ගෑවිලා හොටු කඳුළු වැක්කෙනකොට නෑ ඒක එතකොට පීඩාවක් නෙමෙයි ඒක සුවය. දැන් මේ එක එක්කෙනා එකම කාරණේ එක එක අවස්ථාවල අත්දකින්නේ විතක දුකක් හැටියට විතක සැපක් හැටියට. ඒවා ලෝක ධර්ම නෙමෙයි. ඒවා අපේ ඉන්ද්‍රයන්ට සංජානනය වෙන ආකාරය ඒවා ඉන්ද්‍රයන්ගේ ස්වභාවය අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවනේ චක්කසෝත ගාන જીවහා කාය කියලා. භෞතික වශයෙන් පරිහරණය කළ හැකි ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රියවල වෙනස්කම් වෙනකොටත් අපිට සැප දුක් වෙන වෙන විදිහට දැනෙනවා. දැන් සෙමවුස් වුණාම අපිට මේ කැමැතිම කන්න කැමැති දේවල් අප්‍රිය වෙනවා. එතකොට ප්‍රිය නෑ එතකොට කටුක දේවල්, ඇඹුල් රස දේ, මිරිස් රස දේ ඒවා තමයි ප්‍රිය. මේ මානසික ප්‍රශ්නයක්ම විතරක් නෙමෙයි ඒක. ඒක කයෙත් කාරණයක්. ඊළඟට සමහර දේවල් තියෙනවා අපි මනසින් ලස්සනයි හැඩයිරුවයි ඒවා කයට දැනෙන දේවල් නෙමෙයි ඒවා අපි මනසින් තීරණය කරන දේවල් මේ විදිහට අපි ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මත සමහර වෙලාවට දේවල් හොඳයි කියලා ගන්නවා සමහර වෙලාවට නරකයි කියලා ගන්නවා ඒ අපි දේවල් සංජානනය කරන විදිහ බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතා හැටියට පෙන්වන්නේ අපට හිතෙන හැටි අපට දැනෙන හැටි නෙමෙයි ඒ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මවල අනිවාර්යෙන් ප්‍රකට වෙන ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය කියලා කියන්නේ වහා බිඳී යන ගතිය ඇති වුණු සැනින්ම බිඳී යන දුක්ඛ කියලා කියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා අනාත්ම කියලා කියන්නේ ඉපදිලා බිඳිලා ගියාම එතන ගියාට මොකක්වත් නැහැ එතකොට මේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ හදපු එකක් නෙමේ ලෝකේ පවතින ධර්මයක්. එතකොට බුදුවරු මුලින්ම දේශනා කරන්නේ විශ්ව ධර්ම න්‍යාය පටිච්ච සමුප්පාදය සහ ත්‍රිලක්ෂණය. ඊළඟට බුදුවරු විසින් අලුතෙන් යමක් ලොවට හඳුන්වා දෙන. ඒ තමයි චතුරාර්ය සත්‍ය. අර විශ්ව ධර්ම න්‍යාය පාදක කොටගෙන ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද? ඒකේ හේතු හොයාගන්නේ කොහොමද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා ඒක බුදුවරු විසින් ලොවට හඳුන්වා දෙන දෙයක්. ඒක ලෝකයේ विद्यमान වූ නිරන්තරයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒක අපි උත්සාහයෙන් කළ යුතු දෙයක්. එමනම් ලෝකයේ තුල අනිවාර්යෙන් පවතින ධර්මතා තියෙනවා. ඒ ධර්මතා තේරුම් අරගෙන තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සමස්ත ලෝකයේ ධර්මතාවය අපි හඳුන්වනවා ධර්මයයි කියලා. අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල හඳුන්වනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය හරියට දැනගන්න කෙනෙක් තමයි මනසින් උසස් කෙනෙක් හැටියට ජීවත් වෙන්නට සමත් වෙන්නේ. එතකොට මේ දැනගන්නකොට අපිට දෙපැත්තක් දැනගන්න වෙනවා. මොකද්ද? ධර්මය සහ ධර්මානුධර්ම ප්‍රතිපatti. මොකද්ද ධර්මය කිව්වේ? විශ්ව ධර්මතා. ඒකේ හොඳ නරක ඔක්කොම තියෙනවා. ධර්මයේ ගත්ත විශ්ව ධර්මයේ ගත්තන් පස්සේ ඒකේ හොඳ විතරක් නෙමෙයි. අපි හිතමු මිනිස්සෙක්ගේ බෙල්ල කපලා ඒ මිනිස්සේ අකුසල කර්මයෙන් අපාගත වෙනවා. දැන් මොකද්ද එතන තියෙන්නේ? හේතුව සම්පන්න. පටිච්ච සමුප්පාද ධර්මය. කම්ම නියාම, චිත්ත නියාම එතන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව කෙනෙක් මිනිස්සෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා සුගතිය උපදිනවා. දැන් මොකද්ද එතන තියෙන්නේ? හේතුව සහ ඵලය, කර්මය සහ කර්ම විපාක. ඒකත් පටිච්ච සමුප්පාද ධර්මය. හැබැයි මේ ධර්ම දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. එකක හේතුඵල හැසිරුණු රටාව තමන්ටත් අනුන්ටත් අනර්ථයක්. අනිකේ හේතුඵල හැසිරුණු රටාව තමන්ටත් අනුන්ටත් අර්ථයක්. ඒ නිසා සමස්ත විශ්ව ධර්මය බුදුවරු අපට දෙකට බෙදලා පෙන්නනවා මොකක් කියලාද සද්ධර්මය සහ අසද්ධර්මය යම් විදිහකට හේතුඵල හසුරුවනකොට Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙනවා ඒ හේතුඵල රටාව ඒවත් හේතුඵලම තමයි. ඒවත් පටිච්චසමුප්පාදයම තමයි. ඒවත් ත්‍රිලක්ෂණයට ඇතුළත් තමයි. හැබැයි ඒ විදිහට හේතුඵල හසුරුවනකොට Tamanටත් අනුන්ටත් අනර්ථයක් නම් එය හඳුන්වනවා අසත් ධර්මයයි කියලා. යම් විදිහට හේතුඵල හසුරුවනකොට Tamanටත් අනුන්ටත් අර්ථයක් නම් එය හඳුන්වනවා සත් ධර්මයයි. ඔන්න ඔය સિદ્ધාන්තයෙන් මත බුදුරුව අපට ප්‍රතිපත්ති ක්‍රමයක් නිර්මාණය කරනවා යෝජනා කරනවා කොහොමද අසත් ධර්මයේ යටපත් කරලා සත් ධර්මය ඇසුරු කිරීමේ වැඩපිළිවෙල එය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. අපි දැන් ඇහුවොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා හොත් එක එක්කෙනා එක එක පිළිතුරු දෙන්නට පුළුවන්. පංසල් රැකීම, ඊළඟට අටසිල් රැකීම, දන් දීම, දාන සීල භාවනා කියන මේ ප්‍රතිපදාවන් ඔහොම නොඑක් දේවල් කියන්නට පුළුවන්. ඒකක්වත් වැරදි නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට සරලව දේශනා කරනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්බ්‍යාබාදාය සංවත්තති අපි යමක් කරනකොට කියනකොට සිතනකොට Tamanට අනර්ථය පිණිස පවතින්නේ නැතිනම් අනුන්ට අනර්ථය පිණිස පවතින්නේ නැතිනම් දෙපසටම අනර්ථය පිණිස පවතින්නේ නැතිනම් ඒ වැඩපිළිවෙල තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට ඒක භාවනා කරනවද බුදුන් වඳිනවද වැසිකිළිය හොදනවද විදුලාතු ගන්නවද බණ කියනවද රාජකාරිය කරනවද ව්‍යාපාර කරනවද දේශපාලනයක ඒක අදාළ නැහැ. කරන්නේ මොකද්ද ඒක කරන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඒ කරන කියන සිතන රටාව මත Tamanට අනුන්ට අනර්ථයක් වෙනවද නැද්ද? Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙනවද නැද්ද කියන කාරණය තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ මත තමයි එය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මුලින්ම මේ මූලික ධර්ම න්‍යාය දැනගන්නට ඕන. ඒ මත තමයි ඒ තනත්තාගේ manussත්වය මනස උසස් වීම මනස තීව්‍ර වීම කොතෙක්ද කියලා තීරණය මොන වචන වලින් කිව්වා වුණත් අපිට කරන්න තියෙන ඇත්තටම වැඩ තුනයි මොනවද වැඩ තුන අපේ මනසේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන ඒ දුර්වලකම් ඇතිවීමේ හේතු හඳුනාගෙන ටිකෙන් ටික ඒවා දුරු කරන්න අඩු කරන්න ක්‍රියාත්මක වේ. දෙවැනි කාර්යය තමයි මනසේ ගොඩනැගෙන යහගුණ හඳුනාගෙන ඒ යහපත් ගුණාංග ඇති වෙන හේතු හඳුනාගෙන නැවත නැවත ඒවා මතු කිරීම වැඩි දියුණු කිරීම. තුන්වෙනි කාර්යය තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. දැන් අපි අර මුලින් කියවනේ දහම දකින්නොයි කියලා. දහම දකින්නවා කියන කාරණයට එන්නට අපි මුලින්ම දහම අහලා දැනගන්නට ඕන. ඊළඟට ඒ ගැන හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. ජීවිතේ අපි ඔය විදිහට පුහුණු කරන්නට ඕන. දැන් අපි හුඟක් දෙනෙකුට ධර්මයේ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවා. දහම් කරුණු අහලා තියෙනවා. හිතලා කල්පනා කරලා තියෙනවා. හැබැයි කරුණක් පැමිණෙනකොට එහි පිහිටා සිටීමේ දුෂ්කරතාවය තමයි බොහෝ කොට අපි හැම කෙනෙකුටම පවතින. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් තරහ ගන්න එක සුදුසු නැහැ කියලා අපි දන්නවා. ඒක අකුසලයක්, ඒක දුර්ගුණයක් කියලා දන්නවා. ඒක ගැන හිතලක් තියෙනවා. කල්පනා කරලක් තියෙනවා. තරහ ගැනීමෙන් වළකින්නට ඕන කියලා අපි සමහර වෙලාවට අදිෂ්ඨාන කරගෙනත් තියෙනවා. හැබැයි අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට අපට නොදැනුවත්වම කෝපය තුලින් මතුවේ. එහෙමනම් පළවෙනි එක තමයි සුතමය ඥානය. අපි අහලා දැනගන්නට ඕන. දෙවෙනි කාරණය තමයි චින්තාමය ඥානය. අපි හිතලා තේරුම් ගන්නට ඕන තුන්වෙනි පියවර තමයි භාවනාමය ඥානය. භාවනාමය ඥානය කිව්ව ගමන් අපි ගොඩක් දෙනෙකුට හිතට මතුවෙන්නේ අනිත් වැඩ නවත්තලා එක තැනක වාඩි වෙලා කකුල් දෙක නවාගෙන අතක් උඩ අතක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන දැස පියාගෙන යම් අරමුණක හිත තියාගෙන කරන වැඩ. එහෙම තමයි භාවනා කියනකොට බෞද්ධ අපට මතක් වෙන්නේ. ඒක වැරදි නැහැ. හැබැයි ඒ අපට මතක් වෙන්නේ භාවනාව නැමැති ඉරියව්ව. ඒ මතක් වෙන්නේ ඉරියව්. කකුල් දෙක නමාගෙන හිටියා වුණත් අතක් උඩ අතක් තියාගෙන කුඩ කෙලින් තියාගෙන යම්කිසි අරමුණක සිත පැවැත්වයි කියලා වැඩක් නැහැ. දුර්ගුණ දුරු වෙන්නේ නැතිනම් යහගුණ වැඩෙන්නේ නැතිනම් ලෝක ධර්මතා අවබෝධ වෙන්නේ නැතිනම් එතන කුසල භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. එමනම් වඩා වැදගත් වෙන්නේ ඉරියව්ව නෙමෙයි ඉරියව්ව කොමක් වුණත් කමක් නැහැ අපට පුළුවන්ද අර අහලා තියෙන හිතලා තියෙන දහම් කරුණු පාදක කොටගෙන ඒ දන්නා දහම ප්‍රගුණ කරන්නට එතකොට තරහ ගන්න එක හොඳ නැහැ කියලා අපි අහලා තියෙනවා තරහ ගන්න එක හොඳ නැහැ කියලා අපි හිතලා තියෙනවා කෝපය මතුවෙන අවස්ථාවේ මට පුළුවන් දේ දන්නා ධර්මයේ මත පිහිටන්න දැන් කෝපය අපිට මතුවෙන්නේ අර විදිහට වෙනම වෙලාවක් වෙන් කරගෙන වාඩි වෙලා භාවනා කරනකොටද එහෙම නැත්නම් මේ කාර්යාලයේ වැඩ කරනකොට මහජනයත් එක්කලා මුසු වෙලා කටයුතු කරනකොට තමන්ගේ පවුලේ අයත් එක්ක වැඩ කරනකොට සමාජයේ වැඩ කොයි වෙලාවටද අපිට ප්‍රායෝගිකව කෝපය මතුවේ මහජනයත් එක්කලා එකතු වෙලා කටයුතු කරන. එහෙනම් අන්න ඒ වෙලාව තමයි දුර්ගුණ දුරු කිරීමේ භාවනාව කළ යුතු අවස්ථාව. නමුත් අපි කරන්නේ ඒ වෙලාවට කෝප වෙලා හැඟීම් පාලනය කරගන්නට බැරුව ක්‍රියා කරනවා. ඊට පස්සේ දවසේ වෙනම වෙලාවක් වෙන් කරගෙන මම වෛර නොකරමි සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්වා කියලා ආපහු සිතනවා. එතකොට ඒක සැබෑ ප්‍රායෝගික කාර්යයක් වෙන්නේ නැහැ. එතකොට අන්තිමේ බැලුවෙන් පස්සේ අපි භාවනාත් කරලා තියෙනවා. හැබැයි අපි මොකුත් වෙනසක් ඇති වෙලා නැහැ. භාවනා කරන්නෑ කියලා චෝදනා කරන්නත් බෑ. වෙනම දවස වෙලාවක් වෙන් කරගෙන භාවනා කරනවා. පන්සලට ගියාම භාවනා ස්ථානට ගියාම භාවනා කරනවා. හැබැයි අර ප්‍රායෝගික ජීවිතේ ඇත්තටම මේක මතුවෙනකොට අපි හුඟක් වෙලාවට ඒකේ යෙදෙනවද කියන එක තමයි වඩා වැදගත් එතකොට දැන් අපේ මනසේ මතුවෙන කෝපය දුරු කරනවා කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරනේ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ආයතන පරිපාලනය කරනකොට ඉතින් කෝප නොවි කොහොමද වැඩ කරන්නේ? නෑ ඒක සත්‍ය නෙමෙයි. අපි මහජනයත් එක්ක වැඩ කරනකොට ඒ අය පාලනය කරනකොට එතනට අවශ්‍ය පරිපාලනයට අවශ්‍ය විදිහට අපේ කය, වචන, සිත හසුරවන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය පාලනය කරන්න ගිහිල්ලා අපි වලට වැටෙන්න ඕන කියන එක නෙමෙයි. එතකොට අනිත් අයට යහමඟ පෙන්වන්නට ගිහිල්ලා අනිත් අයට හොඳක් කරන්නට ගිහිල්ලා අපේ හිත දූෂ්‍ය කරගත්තොත් අත්තබ්බ්‍යාබාදාය සංවතති. Tamanට අනර්ථය පිණිස පවතී. මගේ හිත රැකගන්නට ඕන නිසා මම ওই අනිත් අයට කෑ ගහන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තොත් මම මගේ හිත පාලනය කරගන්නවා කියලා තමන්ගේ හිත පාලනය කරගන්න ගිහිල්ලා අවශ්‍ය රාජකාරිය නොකළොත් අපි එතන පරබ්බ්‍යාබාදාය සංහති අනුන්ට අනර්ථය පිණිස කටයුතු කරලා දැන් මව්පියෝ දරුවෝ හදනකොට දරුවාගේ වරද දැකලා බැනවදින්නට ඕන තැන බැනවදින්නට ඕන දඩුවම් කරන්න ඕන තැන දඩුවම් කරන්න ඕන උපදෙස් දෙන්න ඕන තැන උපදෙස් දෙන්න හොඳින් කියන්න ඕන තැන හොඳින් කියන්න ඕන ඒක කරන්න ගිහිල්ලා දරුවා කරන වැරද්ද දැකලා අම්මා හෝ තාත්තා හෝ කුපිත වෙනවා නම් ඒක දරුවාගේ වැරද්දක් නෙමෙයි දරුවා වරදක් කළ බව හැබැයි හැබැයි ඒ වරද නිසා මම කුපිත වීම දරුවාගේ වරද නෙමෙයි ඒක මගේ දෝෂය. ඒ නිසා තමන්ගේ දෝෂය වෙනම හඳුනා ගන්නට ඕන අනිත් කෙනාගේ වරද වෙනම හඳුනා ගන්න. අපි ආයතනයක කටයුතු කරනකොට සමාජයේ කටයුතු කරනකොට නිවසක කටයුතු කරනකොට අනිත් කෙනාගේ වැරද්ද අපට හදන්න පුළුවන් නම් ඒක හදන්න උදව් කරන්න පුළුවන් නම් ඒක සත්භාවයෙන් කරන්න ඕන. හැබැයි අනිත් කෙනා වැරද්ද කරනවා කියලා මම ඒකට කුපිත වෙලා මම හිත නරක කරගන්නවා නම් ඒක අනුන්ගේ දෝෂයක් නෙමේ මගේම දෝෂයයි කියන බව මම තේරුම් අරගෙන ඒක වෙනම හදාගන්න. තමන්ගේ දෝෂය වෙනම හදාගන්න ඕන අනුන්ගේ දෝෂය වෙනම හදාගන්නට උදව් කරන්නට. එහෙම නැති වුණොත් අවසානයේ අපේ දරුවන් යහමඟ යවලා තියෙයි අම්මා තාත්තා මනස විනාශ කරගෙන මනසෙන් පිරිහිලා තියෙයි. ආයතනයක වැඩ කරනකොට ආයතනයේ පිරිසගෙන් හොඳින් වැඩ ටික කරවගෙන ආයතනයේ ප්‍රශස්ත මට්ටමට අරගෙන තියේ ආයතනයෙන් විශ්‍රාම ගන්නකොට අවුරුදු 25 30ක් වැඩ කරලා අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ කෝපය අධික, ද්වේෂය අධික, පාලනයක් නැති මනසක් තියෙන විනාශ වෙච්ච මනෝභාවයන් තියෙන චරිතයක් නම් Tamanට Taman අහිමි වෙලා නම් ඒ තනත්තා නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තේරුම් අරගෙන කටයුතු කරපු කෙනෙක් කියලා කියන්නට බෑ. මට දවසක් මුණ ගැහුණා එක මහත්මේ එතුමා කාලෙක ඉඳලා මට කිව්වා ස්වාමීන් වහන්ස අනේ මම බොහොම ධර්මයේ ඇසුරු කරන කෙනෙක් බණ භාවනා කරන කෙනෙක් ඔබ වහන්සේට දාන ටිකක් පූජා කරන්න කැමැත්තක් තියෙනවා පුළුවන් නම් අපේ ගෙදරට වඩින්න කියලා. ඉතින් මම හා කිව්වට කොහොම හරි ඒක ටික ටික පහ වුණා. දවසක් හදිස්සිය කතා කරලා කිව්වා ඔබ වහන්සේ කොළඹ වඩිනකොට හරි කමක් නැහැ. පුළුවන් නම් වඩින්න. අංකෝ එහෙනම් හෙට මම කොළඹ එනවා. එහෙනම් දානේ ටිකක් ලෑස්ති කරන්න. ඉතින් එතුමා රැකියාවෙනුත් නිවාඩු අරගෙන දානේ ලෑස්ති කරගෙන බලා හිටියා. ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ. එතුමා විතරයි මට දානේ පූජා කරලා ළඟින් වාඩි වෙලා එතුමා පුහුණු කරන දහම් කරුණු ගැන කතා කළා. කතා කරනකොට එතුමා කිව්වා හාමුදුරනේ මම ධර්මයේ පුහුණු කරනවා හරියට කැප වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම දිත්තේ දිත්තමත්ම් භවිස්සති සුතේ සුතමත්ම් භවිස්සති ඒ විදිහට තමයි ඒ විදිහට තමයි මම ධර්මයේ පුහුණු කරන්නේ. ඒ කියන්නේ දැකපු දේ දැකපු දෙයට සීමා කරන්නේ. ඒක ඇතුළට ගත්තොත් තමයි උපාදාන වෙලා එතනින් භව, ජාති, ජරා, මරණ මේ සසර පැවැත්ම තීරණය අසූදේ අසූදේට සීමා කරා. ඉතින් මේ කාරණා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දාරුචීලිය වැනි මහා ප්‍රඥයින්ට. ඒක ඇසූ සැනින් ඒ මොහොතේම එය අවබෝධ කරගෙන කෙලෙස් නසන්නට සමත් වුණා දාරුචීලිය හාමුදුරුවෝ වගේ. ඉතින් මෙච්චර ගැඹුරු දහමක් ගිහියෙක් හැටියට ඔබතුමා පුහුණු කරනවා නම් ඒක හරි විශිෂ්ටයි කියලා මම ඒක අගය කළා. අගය කරනකොට එතුමා කිව්වා හාමුදුරනේ මම ඔෆිස් එකේ වැඩ කරන්නේත් එහෙම තමයි. එතකොට මම කිව්වා හැබැයි ඔෆිස් එකේ එහෙම වැඩ කළොත් ඒක ඔබතුමාට කොඩි විනයක් වෙන්න බැරි කමක් නැහැ කියලා මම කිව්වා. එතකොට එතුමා ටිකක් කලබල වෙලා ඇහුවා ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ? මම ඇහුවා ඔබතුමා ආයතනයේ දරන නිලය මොකක්ද? එතකොට කිව්වා මං හවල් තනතුරේ ඉන්නේ. මං අහුවා ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරනවද? මෙච්චර පිරිසක් වැඩ කරනවා. මම එතකොට ඔබතුමාට ඒ තනතුර දීලා ඒකට ගැළපෙන පඩියක් ගෙවන්නේ දැකපු දේ දැකපු දේට සීමා කරලා අහපු දේ අහපු දේට සීමා කරලා ඉන්නට නෙමෙයි. ආයතනයේ පරමාර්ථ හඳුනාගෙන ඒ පරමාර්ථයට සමීප වෙන්නට අර Taman යටතේ ඉන්න පිරිස හසුරුවලා තන්ට නායකත්වය දෙන්නටයි Taman නිලයෙන් උසස් කරලා යමන් Tamanට යම්කිසි තනතුරක් දෙන්න. එතකොට එතනට ගිහිල්ලා දැකපු දේ දැකපු දේට සීමා කරනවා අහපු දේ අහපු දේට සීමා කරනවා කියලා ඉන්න ගියොත් එහෙම මුළු ආයතනෙම බංකොලොත් වෙනවා. මම කිව්වා මම වගේ කෙනෙක් නම් ඔය ආයතනයේ ඉන්නේ මාස 3ක් නෙමෙයි අවුරුදු 3කට හරි පඩ දීලා ඔබතුමා වැනි අය ආයතනයෙන් නිරපා හරිනවා කියලා මම කිව්වා. එතකොට එතුමා කිව්වා "හඳුරු කියන කතාව ඇත්ත කියලා හිතනවා. මොකද දැන් ආයතනයේ සියලුම ප්‍රශ්න මගේ කරට ඇවිත් තියෙන්නේ මම හොයන්නේ බලන්නේ. දැන් මොකද්ද එතුමන්ට වැරදිලා තියෙන්නේ? දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියන එක බුදුහාමුදුරුවෝ දෙසූ දහම් කරුණා. දැන් ඒ දහම් කාරණේ පුහුණු කරන්න ගිහිල්ලා එතුමා බරපතල අර්බුදයකටපත් වෙලා. ඇයි මේ? එහෙනම් දහම පුහුණු කරනකොට එහෙම අර්බුදයටපත් වෙනවා. දහම් පුහුණු කරනකොට පිස්සු හැදෙනවද? දහම භාවනා කරන්න ගියාම ගිහි ජීවිතේ කඩාකප්පල් වෙනවද? විවාහ සංස්ථාව දෙදරා යනවද? එතකොට මේ මනුස්සයන් ඇත්තට නැති වෙනවද දහම ඇසුරු කළාම? නෑ ඒක නෙමෙයි. ඒ තියෙන්නේ ඒ දහම් කරුණ සුදුසු තැනට සුදුසු ප්‍රමාණයෙන් ගලපා ගන්නට දක්ෂ නැතිකම. මනස පුහුණු කරන්නට දෙසූ දහම ආයතන පරිපාලනයට යොදාගෙන. ආයතන පරිපාලනය කියන්නේ වෙනම කාරණයක්, මනස පුහුණු කිරීම වෙනම කාරණයක්. මේ දෙකේ වෙනස හඳුනාගන්නයි මම මේ කිව්වේ. දරුවා වරදක් කරනවා නම් දරුවා වරදින් මුදව ගන්නට දඬුවම් කරන්න ඕනද? එහෙම නැත්නම් අවවාද කරන්න ඕනද? එහෙම නැත්නම් හිතවත්ව කරුණු කියා දෙන්න ඕන ඒක වෙනම කාරණා. ඒ දරුවා කරන කාර්යයෙන් මගේ මනස කුපිත වෙනවා මගේ මනස පාලනය කර ගැනීම සංසුන් කර ගැනීම වෙනම කාර්යයක්. එතකොට මගේ මනස හදා ගන්න ඕනේ. දැන් ওই දරුවගේ වැරද්ද ගැන බලන්න ගියොත් එයාගේ වරදට උපදෙස් දෙන්න ගියොත් මට කෝපය මතුවෙනවා. එතකොට මගේ මනස විනාශ වෙනවා කියලා තමන්ගේ හිත හදා ගන්න ඕන කියලා හිතාගෙන දරුවා ගැන නොබලා හිටියොත් සමාජය විනාශ වෙනවා දරු පරපුර නොමග යනවා දරුවා හදාගන්න ඕන කියලා අපි කුපිත වෙලා ආවේගකාරී වෙලා දරුවට උපදෙස් දෙන්න ගිහිල්ලා මගේ මනස විනාශ කරගත්තොත් දරුවා කොහොම හරි යහමගේයි තමන් විනාශ වෙලා තියෙන්නේ සද්ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති මේක මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රමය තුළ Tamanට අනර්ථයක් වෙන්නට බෑ Tamanට අනර්ථයක් වෙනවා නම් ඒක නිවැරදි ප්‍රතිපත්තිය නෙමෙයි අනුන්ට අනර්ථයක් වෙන්නට බෑ අනුන්ට අනර්ථයක් වෙනවා නම් ඒක නිවැරදි ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන මේ ආත්ම අර්ථය පර අර්ථය කියන්නේ කොමක්ද අද සමාජයේ ගාක් කතා කරන දෙයක් නේ ආත්මාර්ථකාමී වෙන්න එපා පරාර්ථකාමී වෙන්නට කියලා. බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නම් නැති කරගන්න. ඒකයි බුද්ධ දේශනා. අත්තදත්තම් පරත්තේන බහුනාපින හාපය. කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්න එපා. හැබැයි ඊළඟ ගාථා පදේ වටිනම කාරණේ කියන්නේ අත්තදත්ත මභිඥාය සදත්ත පසුතෝසිය. හැබැයි මේ ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරනකොට පරිස්සමින් තේරුම් ගන්න කුමක්ද ආත්මාර්ථය කියන්නේ කියලා. අද ආත්මාර්ථය කියන එක බොහොම හීන පහත් ක්‍රියාවක් හැටියට හඳුනාගන්නේ. ඇයි? අද තියෙන්නේ මිනිස්සු ළඟ ආත්ම අර්ථකාමීත්වය නෙමේ ආත්ම ලාභකාමීත්වය. ආත්ම ලාභයයි කැමති මම මට මගේ මගේ සුවය මගේ පහසුව එතකොට මගේ සතුට මගේ සුවය මගේ පහසුව මගේ සතුට ඒ සඳහා ධනය බලය නිලය සියල්ලක්ම ඒ සඳහා පරිහරණය කරන්න වෑයම් කරන අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. පවුලේ අනිත් අයට මොනවා වෙනවද? ආයතනයේ අනිත් අයට මොනවා වෙනවද? රටේ අනිත් අයට මොන ඒක අදාළ නැහැ. මගේ වැඩේ කරෙන්නට ඕන. එතන තියෙන්නේ ආත්ම අර්ථකාමීත්වය නෙමෙයි. එතන තියෙන්නේ මොකන්ද? ආත්මලාභයයි කැමති. ආත්මලාභයෙන් අර්ථයක් වෙනවා කියලා නියමයක් නැහැ පින්නතොට. එහෙම අර්ථයක් වෙනවා නම් දේවදත්ත හඳුරන්න කොච්චර අර්ථයක් වෙනවද? උත්පත්තියෙන්ම රජ පවුලක උපන්න. ඊට පස්සේ රාජරාජ මහා මාත්‍යවරුන්ගේ ඇසුර ලැබුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ ඥාතිත්වය ලැබුවා. මහණ වුණේ බුදුහාමුදුරුවෝ ළඟ. බුදුරජාණන් වහන්සේ නැමැති මහා කල්යාණ මිත්‍රයා ඇසුරු කරමින් දහම් අහන්න ලැබුණා. එක පන්සලේ ජීවත් වුණා. ඊළඟට ධාන ලැබුවා, අභිඥා ලැබුවා. මහා පරිවාරයක් ලැබුවා. සම්පත් ලැබුවා. දැන් ඒ ලැබීමෙන් යහපතක් වෙනවා නම් දේවදත්ත හාමුදුරන්ට මහා යහපතක් වෙන්න ඕනේ. ඇයිද යහපතක් නොඋනේ? ඒ ලැබිච්ච දේ Tamanටත් අනුන්ටත් වැඩදායක විදිහට පාවිච්චි කරන්නට දක්ෂ උනේ නැහැ. එහෙමනම් රටක වුණත් මිනිස්සු ප්‍රපාතයට ඇදගෙන වැටෙන්නේ දේවල් නැතිකම නිසාම නෙමෙයි. ඒ තියන දේ નિවරදිව පාවිච්චි කරන්නට දක්ෂ නොවීම, පාවිච්චි කරන්නට નિවරදි දැක්මක් නැතිකම තමන්ගේත් අනුන්ගේත් යහපත වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම ලාභය සැලසිච්ච පමණට ඒ ආත්ම අර්ථය නොවේ. ඒ නිසා හරියට ආත්ම අර්ථය හඳුනා ගන්න. මොකක්ද ආත්ම අර්ථය? අපි මුලින් මේකයි පැහැදිලි කළේ මේ මයික් එකේ අර්ථය කුමක්ද කියලා හඳුනාගත්තොත් විතරයි අපිට ඒක වැඩි දියුණු කරන්න පුළුවන්. මේක රත්තරන්ින් හැදුවා රිදියෙන් හැදුවා කියලා ඒකේ අර්ථය වැඩි වෙන්නේ. ඒකේ අර්ථය තමයි හඬ පැහැදිලිව හඳුනාගෙන sannivedanaya කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ උපකරණයෙන් නිකුත් කරන්නට පුළුවන් තීව්‍රතාවය. එතකොට ඒක මේක රත්තරන් විදියෙන් හැදුවා කියලා ඒ තීව්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් ඒ තීව්‍රතාවයට බාධා වෙන කරුණු අඩු කරලා ඒ තීව්‍රතාවය වැඩි වෙන කාරණා මතු කරන්න පුළුවන් නම් තමයි මයික් එකක් හැටියට මේක අර්ථවත් වෙන්නේ. අන්න ඒ වගේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථය වෙන්නේ ධනය බලය නිලය තනතුරු ඒවා පැවැත්ම සඳහා උපකාරක වෙන කාරණා. මනුෂ්‍ය ජීවිතයේ අර්ථය කුමක්ද? මනුෂ්‍ය එහෙමනම් අපි දක්ෂ වෙන්නට ඕන ආත්ම අර්ථය කියලා කියන්නේ කුමක්ද? මනුෂ්‍ය මනසේ උසස් බව රැකගන්නට අපි කරන කියන සිතන දේවල් තුල දුර්ගුණ වැඩි වෙනවා නම් අපේ මනසේ උසස් බව පිරිහිලා. අපි කරන වැඩවලින් අපේ යහගුණ කෙලසෙනවා නම් අපේ මනුෂ්‍යකම පිරිහිලා. අපි කරන වැඩවලදී ප්‍රඥාව මොට වෙලා අපි හැඟීම් බර වෙලා ආවේගශීලීව ක්‍රියා කරනවා නම් ඒ තනත්තාගේ ආත්ම අර්ථය කෙලසිලා. එහෙනම් අපි දක්ෂ වෙන්නට ඕනේ කටයුතු කරනකොට ඒක තමන්ගේ කාර්යයක් වුණත් අනුන්ගේ කාර්යයක් වුණත් රාජකාරයක් වුණත් පුද්ගලික කාර්යයක් වුණත් ඒ කරන කටයුත්තේදී ආත්ම අර්ථය නොකෙලසා ගන්න. එතකොට ආත්ම අර්ථය නොකෙලසාගෙන කටයුතු කරන්න නම් ඒ කරන කියන දේවල් තුල අපි දක්ෂ වෙන්න ඕනේ දුර්ගුණ මතු කරගන්න. යහගුණ විනාශ කරගන්න නැතුව ප්‍රඥාව මොට කරගන්න නැතුව කටයුතු කරන්නට අපි දක්ෂ වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරාර්ථය. අපි චර හොඳ අදහසින් කළා වුණත් අනුන්ට අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒකත් හොඳ වැඩපිළිවෙලක් නෙමෙයි. ඒකත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් කල්පනා කරනවානේ චේතනාහම් වික්කවේ කම්මම් වදාමි කියලා බුදුහාමුදුරු දේශනා කරන. ඉතින් මම හොඳ අදහසින් කළේ. ඒගොල්ලෝ එක වරද්දා ගත්තට මට කරන්න දෙයක් නැහැ. එහෙම ගැලවෙන්නට එහෙම අත පිහදා ගන්න බෑ බුදුදහමට මොකද චේතනාහම් වික්කවේ කම්මම් වදාමි කියලා බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේම තමයි අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරන්නේ. තමන්ටත් අනර්ථයක් නොවි අනුන්ටත් අනර්ථයක් නොවි කටයුතු කරනවා. එතකොට චේතනාව නිවැරදි වෙන්න ඕන. ඒක තමයි කර්ණයට බලපාන්නේ. හැබැයි චේතනාව නිවැරදි වෙනවා වගේම අපි ඒ යහපත් චේතනාවෙන් කරන ක්‍රියාවෙන් අනුන්ට හොඳක්ද විනාශයක්ද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට පුළුවන් මේ පන්සලේ චෛත්‍ය හදන්න හොඳ අදහසක් ඇති කරගෙන ඒ වෙනුවෙන් හොරකම් කරන්න පුළුවන්. ඉතින් පන්සලේ චෛත්‍ය හදන්න අදහස හොඳයි. නමුත් ඒ වෙනුවෙන් අනර්ථයක් කරන්න අපිට ඉඩක් නැහැ. යහපත් චේතනාව වුණාට ඒ වෙනුවෙන් ලොවට අනර්ථයක් කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් අනර්ථයක් වෙනවද නැද්ද කියලා නොසලකා කටයුතු කරනවා නම් ඒක යහපත් දැක්මක් නෙමෙයි ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍ය උනත් ප්‍රකාශ කරන්නට එපා ලොවට අනර්ථයක් වෙනවා සත්‍ය උනත් ප්‍රකාශ කළ යුත්තේ අර්ථය පිණිස අපි ඇත්ත කිව යුත්තේ මිනිසුන් කාකොටා වට්ටන්න විනාශ කරන්නට නෙමෙයි දැන් අපි මාධ්‍ය පාවිච්චි කරනකොට උනත් අපි තමයි මුලින්ම ඇත්ත කිව්වේ අපි තමයි ඇත්ත හොයාගත්තේ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඇත්ත හොයාගත්තද ඇත්ත කිව්වද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒක සොයාගෙන ප්‍රකාශ කිරීම තුළින් ලෝකෙට කෙබඳු අර්ථයක්ද සිද්ධ වෙන්නේ ඒ ගැන අපට නිනව්වක් නැතිනම් එතන මහා විනාශයක් වෙන්න පුළුවන් අපි හිතමු දැන් කෙනෙක් මගෙත් එක්කලා ඇවිදින් කියනවා ඔන්න අහවලා මෙහෙමයි මෙහෙමයි කියලා අනිත් කෙනාගේ දෝෂයක් කියනවා. කිව්වෙන් පස්සේ චෝදනාවට ලක් වෙච්ච කෙනා මගෙන් ඇවිත් අහනවා අනේ මොනවද මගේ ගැන කිව්වේ. ඉතින් මං කල්පනා කරනවා මම සත්‍යවාදී වෙන්නට ඕන මම ඇත්ත කියන්නට ඕන. ඒ නිසා අර කියපු දේවල් ටික ඔක්කොම අර මනුස්සයත් එක්කලා කියනවා. දැන් මම කතා කරලා තියෙන්නේ සත්‍යය. නමුත් ඒ දෙදෙනා අතර බරපතල ඝෂ්ඨනයක් ඒ තුලින් නිර්මාණය වෙන්නට මගේ සත්‍ය ප්‍රකාශනයේ හේතු වෙන්නට. ඒ වගේ අපි සමහර දේවල් කියනකොට ඒ කාරණා කොතෙක් නිවැරදි වුණත් කොතෙක් සත්‍ය වුණත් ඇත්තටම ඒ කරන ප්‍රකාශනයෙන් ලොවට අර්ථයක් වෙනවද නැද්ද? මමත් හොඳ අදහසින් කියන්න පුළුවන්. හොඳ අදහසින් කිව්වට ඒක සමාජගත වුණාම වෙන්නේ හොඳක්ද නැද්ද? ඊළඟට මං කරන්නේ හොඳ අදහසින් වෙන්නට පුළුවන්. නමුත් ඒක සමාජගත වුණාම වෙන්නේ හොඳක්ද නැද්ද? මම හිතන්නේ හොඳ අදහසින් වෙන්නට පුළුවන්. නමුත් ඒක සමාජය තුළ ව්‍යාප්ත වෙනකොට වෙන්නේ හොඳක්ද නැද්ද කියලා සිතලා බලලා අපිට පුළුවන් වෙන්න ඕනේ දහම දැනගන්නවා වගේම දහම තේරුම් ගන්නවා වගේම අවශ්‍ය තැනදී දුර්වලකම හඳුනාගෙන ඒක දුරු කරන්නට යට කරන්නට ක්‍රියාත්මක වෙනවා. දෙවැනි පියවර තමයි යහගුණ අවශ්‍ය තැනදී මතු කරගන්න. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය, සිහිය, නුවණ අවශ්‍ය තැන මට පුළුවන් ද මතු කරගන්න. දරා ගන්නට ඕන තැන දරා ගන්න පුළුවන්, ඉවසන්න ඕන තැන ඉවසන්න පුළුවන්. සිහිය ඕන තැන සිහිය තියනවද? කැප වෙන්න ඕන තැන කැප වෙන්න පුළුවන්. එහෙම බැරි නම් ඇයි බැරි? ඒ ගුණය මම දිනු කරගන්නේ කොහොමද කියලා ඒකට අදාළ හේතුප්‍රත්‍ය තේරුම් අරගෙන වැඩි දියුණු කරගන්නට පුළුවන් නම් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දෙවන පියවරයි. තුන්වෙනි පියවර තමයි ලෝක ධර්ම තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කර ගැනීම. ඒ කියන්නේ අනිත්‍යයි කියන බව අපි දන්නෝ. දන්නවා වුණාට සමීපතම කෙනෙක් මියපියාම අපිට හිතට කම්පනයක් ඇති ඒක දන්නව නම් ඇයිද කම්පනයක් ඇති වෙන්නේ දැනගෙන තිබුණාට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගෙන නැහැ. අනාත්මයි කියන මම කැමති හැටියට අනිත් අය වැඩ කරන්නේ නැති වෙනකොට අපේ මනසට කෝපය මතුවෙනවා. ඇයි ඒ? අනාත්මයි කියලා දැනගෙන තිබුණාට ඒක පිළිගන්නට සිත පුහුණු කරලා නැහැ. සුතමය ඥානයයි කියලා කියන්නේ දහම් කරුණු નિවරදිව දැන ගැනීම, චින්තාමය ඥානයයි කියන්නේ ඒ දහම් කරුණු ධර්මයේ මූලික સિદ્ધාන්තවලට අනුව ගැඹුරින් සිතා බලා තේරුම් ගැනීම. ඊළඟට භාවනාමය ඥානයයි කියලා කියන්නේ ඒ ඇසූ දහම, සිතූ දහම අවස්ථාවෝචිතව පුහුණු කිරීම පුහුණු කරන්නට අපට පියවර තුනක් තියෙනවා. දුර්වලකම් හඳුනාගෙන, Tamanගේ මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන, ඒ දුර්ගුණය ඇතිවීමේ හේතුප්‍රත්‍ය තේරුම් අරගෙන වහාම දුරු කරන්නට ක්‍රියාත්මක වීම යහගුණ හඳුනාගෙන අවශ්‍ය තැන එය මතු කරගන්නට ක්‍රියාත්මක වීම තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට ටිකෙන් ටික සිත පුහුණු කරගන්න. ඒ නිසා අපි ආයතනයේ වැඩ කරන්න ඕන, වෘත්තීයම වශයෙන් අපට පැවරුණු දේවල් කරන්න ඕන, රටේ සමාජයේ අවශ්‍ය දේවල් කරන්න ඕන, සාසනික කටයුතු කරන්න ඕන. ඒ සියල්ල කරන්න ඕන. ඒ සියල්ලක් අතරේ අත්ත දත්තම් පරත්තේන බහුනා පිනහා අපේ කොච්චර ලොකු පරාර්ථයක් කරන්න ගිහිල්ලවත් ඔය කියන ආත්ම අර්ථය නැති කරගන්නට එපා. මොකද ඇතුළතින් තමන් පිරිහුණොත්, manussත්වෙන් පිරිහුණොත්, තමන්ට තමන්ගේ මනස පාලනය කරගන්න බැරුව දුර්ගුණ වැඩෙනවා නම්, යහගුණ පිරිහෙනවා නම්, ප්‍රඥා මොට වෙනවා නම්, ඒ ආත්මය කෙලසාගත්තු මිනිසෙකුට කළ හැකි පරාර්ථයක් නැහැ. නිසා බුදුදහමට අනුව ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම රැඳී තියෙන එකම මූලයක. නමුත් අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ මෙහි ආත්මාර්ථය කියන්නේ ආත්ම ලාභය නොවේ manussත්වයේ උත්තරීතර අර්ථයයි. ඒ සඳහා බුදුදහම ඇසුරු කරන්නේ කොහොමද කියලයි මිහිඳු මහරහතන් වහන්සේ අපට පොසොන් පොහොය දිනේ මේ පණිවිඩය ගෙනවිත් සිංහලයින්ට එතෙක් පැවති සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය කරගන්නට දහමින් කොහොමද අපි කරන කියන සිතන දේවල් මැන බලන්නේ ඒ සඳහා ධර්මය නැමැති මිනුම් දණ්ඩ අපට ලබා දුන්නේ පොසොන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ඊට පෙර තුන් වතාවක් ලංකාවට වැඩම කරලා දහම පිළිබඳව යම් වැටහීමක් ඇති කළා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සනසීම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 ඉතින් ඒ රාජකාරි බොහොමයක් තිබියදිත් අද මේ අමාත්‍යංශයේ කෙරෙන ආගමික වතාවත් වලට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එතුමාගේ පැමිණීමත් අපි විශේෂයෙන් අගය කොට සලකනවා ඒ වගේම ලේකම්තුමන් ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය අනුග්‍රහය ඇතිව අද දවසේ 25 වෙනි වතාවටත් සුබ සාධන සංගමයේ විසින් සංවිධානය කරන ලද මේ ධර්ම දේශනාව සිද්ධ කරලා නිමාවටපත් උනේ මේ තුලින් ජනිත කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා රටට ජනතාවට ඒ වගේම ගරු ජනමාධ්‍ය අමාත්‍යාචාර්ය ගුණවර්ධන මැතිතුමන් ඇතුළු මේ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටමත් ආයතනයේ සේවය කරන සෑම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අමාත්‍යංශයේ සේවය මෙම නිලධාරී මහත්ම මහත්මීනොත් දැනට සේවය කරන හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීනොත් අමාත්‍යතුමන් ඇතුළු මේ හැම දිනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා රටදැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි